අද දවසේත් සූත්‍ර ධර්ම විවරණ ධර්ම දේශනාව සමග අපේ පින්නතුන් සම්බන්ධ වෙලා සිටින අවස්ථාව. මේ සූත්‍ර ධර්ම විවරණ කියලා කියන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ඊටාම වටිනා කියන ධර්ම පරියායන් මේ සූත්‍ර පිටකය, ඒ වගේම අටුවා සහ ටීකාදී ග්‍රන්ථ ආශ්‍රිතව බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනය ඉක්මවා යන්නේ නැතුව ධර්මයට විනයට පතහැරි වෙන්නේ නැතුව දේශනා මාලාවක් වශයෙන් සිද්ධ කරගෙන යන වැඩසටහනක් කියලා අපේ පින්නතුන් හොඳට තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් මෑණි දේශනා මාලාවක් ජයම රූපහානි නාලිකාව ඇසුරු කරගෙන සිද්ධ කරන්නේ සමාජය තුළ සල්ප වශයෙන් හරියම් අධර්මයක් අවිනයක් තියෙනවා නම් ඒ අධර්මයේ අවිනය දැන ගැනීමට නම් ධර්මය විනය දැනගත යුතු නිසා. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම තෝරගෙන තියෙන්නේ පළමුවෙන්ම මජ්ක්‍ධිම නිකායේ එන මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනා 152. මේ වෙනකොට පින්වත්නි වර්ග 14ක වර්ග 7ක සූත්‍ර දේශනා අපි සාකච්ඡා කළ අවසන්. වග්ග හතක් කියන්නේ එතකොට එතන තියෙනවා සූත්‍ර දේශනා 70ක්. දැන් අපිට තියෙන්නේ අටවෙනි වග්ගයේ සූත්‍ර දේශනා මොනවද කියලා අද දවසේ සාකච්ඡා කරලා බලන්න. වර්ග 7ක සූත්‍ර දේශනා 70ක් අපි මේ වෙනකොට දේශනා කළා. දැන් අලුතෙන් වර්ගයක් තියෙනවා පරිබ්බාජක වර්ගය කියලා. මෙන්න මේ වර්ගය තුල තියෙන සූත්‍ර ධර්ම 10 මොකක්ද කියලා තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක දේශනා කරාට පස්සේ අපේ පිනතුන්ට දැනගන්න පුළුවන් හෙට තියෙන්නේ මොන දේශනාවද අනිද්ද තියෙන්නේ මොන දේශනාවද මේ විදිහට ඉදිරි දින 10 ඇතුළත සිද්ධ වෙන දේශනාවන් මොනවද සහ ඒ දේශනාවල තියෙන අඩංගු වෙලා තියෙන දේශනා සාරය මොකක්ද කියලා අද පිළිතුරු දැනගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ වර්ගය? පරිබ්බාජක වර්ගය. පරිබ්බාජක කියන්නේ පිරිවැජි කියන අර්ථය. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දයාව, කරුණාව පින්නත්නි පැතුරුනේ තෙරුවන් සරණගේ ශ්‍රාවකයන්ට විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ හමුවේ දරුවන්සේ හික්මෙන ශ්‍රාවකයන් හමුවේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දයාව කරුණාව පැතුරුනේ. සාමාන්‍ය ලෝකයාගේ දයාව කරුණාව Tamanට යහපත කරන Tamanට අවනත වෙන අයට විතරක් පැතිරෙන ස්වභාවයක් තියෙද්දි තථාගතයන් වහන්සේලාගේ දයාව කරුණාව මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන්ට පැතිරෙනවා. ඒ වගේ තථාගතයන් වහන්සේගේ දයාව කරුණාව පැතිරුණු තවත් එක් පැතිකඩක් තමයි මේ පරිබ්‍රාජකවරු කියලා සඳහන් කරන්නේ. බුද්ධ කාලයේ මෙහෙම පරිබ්‍රාජකවරු දහස් ගණන් හිටියා. පිරිවැජිවරු. ඒ බොහෝ පිරිවැජිවරු පින්වත්නි වැරදි දෘෂ්ටි සමාදන් වෙලා තමයි හිටියේ. සාස්වත දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි ආදී විවිධ වැරදි දෘෂ්ටි සමාදන් වෙලා සංසාර ජීවිතේම වරද්ද ගන්න පැතිකඩවල් ඔස්සේ තමයි ඉස්සරහට යමින් හිටියේ. මේ සූත්‍ර මේ දේශනා 10 තුලම සඳහන් වෙලා තියෙන අඩංගු වෙලා තියෙන අපේ තථාගතයන් වහන්සේ ඒ වැරදි මඟ යන වැරදි මඟ ගියපු පිරිවැජියන්ට පිහිටුන ආකාරය මේ බොහෝ සූත්‍ර අවසානයේ තියෙනවා ඒ සමහර පිරිවැජිවරු මේ ශාසනයට අතුල් වෙලා දරුවන් සරණ ගියා විතරක් නෙවෙයි ශාසනයට අතුල් වෙලා උපසම්පදා සීලය ලැබලා විතරක් නෙවෙයි අභිඥා සහිතව ත්‍රිවිද්‍යාදී සහිතව අරිහත්ත්වය සාක්ෂාත් කළ හැකියි. එතකොට තථාගතයන් වහන්සේගේ කරුණාව පැතිරිලා ගිය තවත් පැතිකඩක් තමයි මේ සූත්‍ර දේශනා තුළ විග්‍රහ වෙන්නේ. ඉස්සෙල්ලාම තියනවා පින්නත්ටි අපිට මේ සූත්‍ර 10 පොඩ්ඩක් මොකද්ද කියලා තේරුම් ගන්න. ලියා ගන්න අයට ලියා ගන්න පුළුවන් සටහන් කර ගන්න අයට පළවෙනි සූත්‍රය තමයි තේවිජ්ජ වච්ච ගොත්ත සූත්‍රය. දෙවෙනි සූත්‍රය අග්ගි වච්ච ගොත්ත සූත්‍රය. ඊළඟට මහා වච්ච ගොත්ත සූත්‍රය. දීඝනක සූත්‍රය, මාගන්ධිය සූත්‍රය, සන්දක සූත්‍රය, මහා සකුළුදායි සූත්‍රය, සමන මණ්ඩිකා සූත්‍රය, චූල සකුළුදායි සූත්‍රය, වේකනස්ස සූත්‍රය. සූත්‍ර 10යි. හරිම ගැඹුරු කාරණා කතා වෙන සූත්‍ර මේ අතරේ තියෙනවා. දැන් දේශනාවේ අපි කෙටියෙන් නමුත් එක එක සූත්‍රය ගැන සාකච්ඡා කරගෙන යද්දී ලියා ගන්න බැරි වෙච්ච සටහන් කරගන්න බැරි වෙච්ච පිනතුන්ට සටහන් කරගන්න පුළුවන් පරිබ්‍රාජක වර්ගයේවත් පිරිවැජි වර්ගයට අදාළ සූත්‍ර මොනවද කියලා. අපිට ඉස්සෙල්ලාම කතා කරන්න තියෙන්නේ තේරිජ්ජ වච්ච ගොත්ත සූත්‍රය පිළිබඳව. පින්වත්නි අපේ පින්නතුනුත් ගෘහස්ත ජීවිත ගත කරන අය. ගෘහස්ත ජීවිත ගත කරද්දී බොහෝ බන්ධන සහිතව තමයි ওই ජීවිත අරගෙන යන්න වෙලා තියෙන්නේ. බන්ධන එමෙත සංයෝජන සහිතව තමයි ওই ජීවිතය අරගෙන යන්න වෙලා තියෙන්නේ. ජීවිතේ පවත්වාගෙන යන්නට යම් යම් දේවල් ජීවිතයට එකතු කරගත්තත් අපේ පින්නතුන්ටම තේරෙන්නේ නැහැ පින්නතුන්ටම නොතේරී ඒ ඒ ජීවිතේ පවත්වාගෙන යෑමට ජීවිතේට යහපත කර ගැනීමට ඒ හේතු වෙන එකතු කරගත්ත දේවල් વિશેහි Tamanටත් නොදැනී බන්ධන තුල තියෙනවා බැඳීම තුළට. දැන් අපේ සමහර අය කියන්නේ සමහර අවස්ථාවල මන් දන්නේවත් නැහැ බැඳීමක් ඇති වෙලා. ඒ වගේ සමහර දේවල් Tamanට අහිමි වෙනකොට තමයි දැනෙන්නේ කොච්චර බැඳීමක් තිබිලා තියෙනවද කියලා. එහෙමත් අපි පිළිතුරට අත්දැකීම් ඇති. ඒ වගේ ගිහි ජීවිතයක් ගෙවද්දී බොහෝ කාම වස්තු Tamanට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ යම් යම් පුද්ගලයන් ආදී වශයෙන් දූ දරුවන් ආදී වශයෙන් එහෙම විවිධ දේවල් ඇසුරු කරද්දී Tamanටම තේරෙන්නේ Tamanටම දැනෙන්නේ ඒවා වෙනස් වෙනකොට කැඩෙනකොට බිඳෙනකොට ඒවා නපුරු වෙනකොට තමයි Tamanගේ හිතේ උපදින දුකානුව Taman තේරුම් ගන්නෙ දෙයනේ මොනතරම් බැඳීමක් මේ ජීවිතේට මේ දේවල් වලට මට තිබිලා තියෙනවද කියලා. ඉතින් මේ තේවිජ්ජ වච්චගෝත්‍රයේ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් මේ වච්චගොත්ත කියන පිරිවැජියා හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා. ගිහි බන්ධන ගිහි සංයෝජන අත්නොහැර මරණින් පසු දුක් කෙලවර කළ අයෙක් ඇද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ගිහි ජීවිතේ ගත කරද්දී ඒ ගිහි ජීවිතේ පවත්වාගෙන යන්න එකතු කරගන්න ජීවි සහ අජීවි දේවල් විශේෂෙහි බැඳීම් සහිතව ජීවත් වෙනෝනේ සමහර අය. ඒ බැඳීම් දුරු කරගන්න උත්සාහ කරන්නේ දුරු කරගන්න ප්‍රතිපදාවක් ගන්නෑ. ඒවාට නැවත නැවත ඇලෙමින් ඒවායින් සතුටු වෙමින් ඒවා නිසා අඬමින් දොඩමින් අර මේ පහන් තිරේට ඇදලා යන තනකොළ පෙත්තා පහන් තිරේ නිසා පිච්චිලා වැටිලා ආපහු පහන් තිරේටම යනවා වගේ. දුක් විඳින්නට හේතුණු දේවල් වලටම නැවත සැනසෙල්ලක් ලැබෙයි කියලා ඇදිලා යන ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒ ඒ එහෙම බැඳි බැඳි බැඳි බැඳි ජීවිතේ මරණාසන්න මොහොත දක්වාම කටයුතු කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මරණින් මතු ඉපදුන්නේ නැති කෙනෙක් ඉන්නවද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එබඳු පුද්ගලයෝ කිසිම කෙනෙක් නැහැ කියලා. ඒක අපිට හොඳ මේ පණිවිඩයක් මේ දෙන්නේ. දැන් අපේ සමහර පින්තුන්ගේ මුවෙන් කියවෙනවා හිතෙත් එහෙම අදහසක් තියෙනවා මේ මට නම් මේ සංසාරේ යන්න බෑ. මේ මොන දුකක්ද මේ විඳින්නේ? එහෙම සමහර අවස්ථාවල Tamanටම නිකන් සංසාරේ දැනෙනවා ගිනි අඟුරු ගොඩක් වගේ. එහෙම වුණා කියලා අපිට සසර දුකේ එකපාරට ගැලවෙන්න පුළුවන් වේද? නැවත නූපදී ඉන්න පුළුවන් වේද? මේ වචකොත් අහන්නෙත් එහෙම එකක්. ගිහි බන්ධන, ගිහි සංයෝජන අත්නොහැර මරණයෙන් පසු දුක් කෙලවර කළ කෙනෙක් ඉන්නවද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නෑ වචකොත්. ඒ කියන්නේ පින්නන්ති අපි හිතමු ගිනිමැලයක් තියෙනවා කියලා. ඒ ගිනි මැලේ දර ලැබෙනකම්ම නැවත නැවත ගිනි දැලි හට ගන්නවානේ. දර ලැබෙන්න ලැබෙන්න නැවත නැවත නැවත නැවත ගිනි දැලි හට ගන්නවා. අන්න ඒ වගේ තමයි මේ පංචස්කන්ධය කියන ගිනි දැල්ලත් හේතු තියෙනකම්ම නැවත නැවත උපදිනවා. නැවත නැවත උපදිනවා. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාව තියෙනවා නම් මේ බන්ධනය කියලා මේ තණ්හා මෙතන. ඒ අවිද්‍යාව තණ්හා කර්මාදී තියෙනවා නම් නැවත නැවත උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ගිහි බන්ධන අත් නොහැර මරණින් මතු සුගතියට ගියා ඇද්ද? දැන් ඉස්සෙල්ලා හුවේ මේක හොඳට තේරුම් ගන්න පින්නන්ති. ගිහි බන්ධන ගිහි සංයෝජන අත් හරින්න නැතුව ආපහු ඉපදුන් නැති අය ඉන්නවද? මරණින් මතු ඉපදුන් නැති අය ඉන්නවද ගිහි බන්ධන අත් නොහැර? බුදුරජාණන් වහන්සේ සඳහන් කරු නෑ. මරණින් මතු එයාල ඉපදෙනවා. ඊළඟට අහනවා ගෙහි බන්ධන අත් නොහැර මරණින් මතු සුගතියට නෑ ඉන්නවද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ඉන්නවා. පච්චකොත් අහනවා කීයක් විතර ඉන්නවද? 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 300ක් නෙවෙයි 400ක් නෙවෙයි 500ක් නෙවෙයි මේ ගණන් කරන්නේ බුදුරජාණන් වහන්සේ කරන විශාල ප්‍රමාණයක් ගිහි බන්ධන සහිතව ජීවිතය අරගෙන ගිහිල්ලා සුගතියට ගිය අය ඉන්නවා. දැන් ඔක අපි ඉගෙන ගන්න ඕන කාරණාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තමයි රාසි කියලා. මේ සූත්‍රයේ පින්නති බුදු පියාණන් වහන්සේ අපේ පිළිතුර ලස්සන ක්‍රමයක් කියලා දෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ එක්තරා ගෘහපතියෙක් මේ කාමභෝගී ජීවිතයක් ගෙවන අපි මේ කාම වස්තුත් එක්ක මේ ගිහි ජීවිතය අරගෙන යනවා අනේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මෙලවත් පරලවත් අපිට යහපත වෙන ක්‍රමවේදයක් කියලා දෙන්නකෝ. මේ මේ දේවල් එක්කම දූ දරුවෝ අඹ දරුවෝ මේ ගෙවල් දොරවල් මෙව්වත් එක්ක මේ ජීවිතේ අරගෙන යන අපිට මෙලව පරලෝ දෙලොවම යහපත් වෙන්න අවවාදයක් දෙන්නකෝ කියලා බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඒලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ක්‍රමයට ඔබට පුළුවන් නම් මේ ක්‍රමයට පුළුවන් නම් ඔබට ওই දේවල් අසුරු කරන්න භවගාමී ජීවිතය සුවපත් කරගන්න පුළුවන්. සුගතියට යන්න පුළුවන්. අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිගුණ්ජති. ඔබ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හෝ යම්කිසි අපිට දූදරුවෙක් හරි අසුරු කරනවා නම් ස්වාමී භාර්යාවක් හරි තණ්හාවෙන් දැඩිව ගැට ගැහෙන්න එපා. දැන් තණ්හාව කියන්නේ අපි දන්නවා අකුසලයක්. හැබැයි තණ්හාවේ තියෙනනේ අඩු වැඩිකක්. දැන් දේශේ ගත්තට පස්සේ දේශය කියන්නේ අකුසලයක්. හැබැයි ওই දේශය කර්මපත ගණේට වැටෙන්නේ තවත් කෙනෙක් මැරෙන්න ඕනේ. තවත් කෙනෙක් විනාශ වෙන්න ඕනේ. ආදි වශයෙන් අතුලාන්තේ දැඩිව දේශකාරීව හිතුවොත් තමයි කර්මපත ගණේට වැටෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් කෙනෙක් පරිසරයෙන් බැන්න තමන්ට. එතකොට තමන්ට සියුම් තරහක් ඇති වුණා. හැබැයි කිසිම සාප කිරීමක් හදවතින් ආවේ නැහැ. ඒක කර්මපතයක් නෙවෙයි. ඒක නැවත උප්පත්තියකට හේතු වෙන හේකුත් නෙවෙයි. ඒ කියන්නේ ඒක නිවේගාමී අකුසලයකුත් නෙවෙයි. හැබැයි යම්කිසි මොහොතක දේශයක් ඇති වෙලා ඒ දේශයේ බලවත් තත්ත්වයක් තුළ සාප කරොත් ඇතුළතින් හොදක් වෙන්න එපා කියලා. ආන්න ඒක කර්මහතය. ප්‍රතිසන්දිජනක කර්මයක් වෙනවා ඒක. අන්න ඒ වගේ තමයි තණ්හාව කියන අකුසලය. ඒ තණ්හාව කියන ලෝභය ඒකෙත් තියෙනවා පින්නදී අඩු වැඩි කම්. දැන් සමහර අයගේ තණ්හාව වැඩි වුණාට පස්සේ പ്രേතකම කියලා අපි කියනවා. සමහර අයගේ තණ්හාව වැඩි නම් ගිජුකම කියලා අපි කියනවා. සමහර අයට කියනවා කෑදරකම කියලා. ඒ වගේ තණ්හාවේ එක එක අඩු වැඩිකම් වලට අපි දීපු නම් තියෙනවා. තණ්හාවෙම තවත් එක් ස්වභාවයකට අපි කියන ආදරය කියලා, ප්‍රේමය කියලා. එතකොට දැන් මෙතන මේ සඳහන් කරන්නේ අගතිතෝ කියන්නේ මෙතනදී මේ කාමවස්තු මේ දූදරුවන් ආදී මෙන්න මේ දේවල් වලට දැඩිව තණ්හාවෙන් ගැට ගැහිලා යන්නේ නැතුව. අමුච්චිතෝ ඊළඟට තණ්හාවෙන් මේ සිහිමුලා වෙන්නේ නැතුව. දැන් සමහර අය ඉන්නවා තණ්හාව නිසා මනස විපිලිසරයි. ඒ කියන්නේ දිශාව අමතකුණා වගේ. සමහර ඉන්නවා සමහර ශරීර වල තියෙන තණ්හාව නිසා සමහර වස්තු වල තියෙන තණ්හාව නිසා මොකද වෙලා තියෙන්නේ මනස හරීම මේ ගොඩ දාපු මානුවෙක් වගේ. ඒකට කියනවා අමුච්චිතෝ කියන්නේ තණ්හාවෙන් සිහිමුලා වෙලා. සියුම් තණ්හාවට ඉතර දෙයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය තණ්හාවට එහෙම දෙයක් වෙන්නේ නැහැ. තණ්හාව වැඩි වෙනකොට තමයි ඕක වෙන්නේ. ඊළඟ අනජ්ජහපන්නෝ තණ්හාවෙන් දැඩිව බැහැ ගන්න නැතුව. සමහර අයට ඕක වෙනවා දැන් සමහර අය කියන්න පින්නත් දැන් කාගෙන් හරි ආදරයක් ලැබෙනකොට සමහර අය කියනවා ඒ කියන්නේ ආදරයක් දැනෙනකොට ඒ ආදරේ එයා කියනවා මට ඒ ආදරේ එකට දැනෙනවා කියලා කියන්නේ ඒ හිතයි මේ හිතයි එකක් වගේ දැනෙනවා අන්න එහෙම කියන සමහර අය නිකන් දෙසිතම එකක් වගේ දැනෙනවා කියලා. ඒ කියන්නේ අර හිතේ බැහැගෙන වගේ තණ්හාවෙන් මේ මෙයාගේ හිත. ඒක සමහර අපින්නතු අත්දැකලා ඇති සමහර අයගේ ආදරය ලැබෙනකොට ඒ ආදරයට කොච්චර තමන් ආදරයද කියනනම් තණ්හා කරනවද කියනනම් තමන්ට ඒකෙන් ඒක මේක එකක් කොට වගේ දැනෙනවා. අන්න ඒක නිසා තණ්හාවෙන් බැස ගැනීමක් එතන තියෙන්නේ. තණ්හාවෙන් බැස ගැනීමක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න එහෙම බැස ගැනීමක් නැතුව අනජ්ජාපන්නෝ. එහෙම බැස ගැනීමක් නැතුව ආදීනෝ දස්සාවි හැමතිස්සෙම ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඊළඟට ඔය කාම වස්තු අනිකුත් ආදී දූ දරු ආදී මෙන්න මේ හැම දෙයකම තියෙන ආදීනව තියෙනවානේ ආදීනව නැත්නම් ඒවා ඇතිවීම නැතිවීම අනිත්‍ය ස්වභාවය තියෙනවා අන්න ඒ ඒ පිළිබඳ නුවණ ඇති ඇති කරගනිමින් එහෙම දකිමින් නිස්සරණ පඤ්ඤෝ පරිබුංජති මේ නික්මීමේ අදහසින් සසර දුකෙන් නික්මීමේ අදහසින් ඒව ඇසුරු කරන්න ඕනේ අන්න එහෙම ඇසුරු කළොත් අන්න ඒ වගේ සුගතියට යන්න පුළුවන්. ඒ කියන්නේ අගතිතෝ කියන තණ්හාවෙන් දැඩිව ගැට ගැහෙන්නෙත් නැතුව, අමුච්චිතෝ කියන තණ්හාවෙන් අර මත් වෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව, අනජ්ජාපන්නෝ කියන තණ්හාවෙන් ගැඹුරට ඒවට බහින්නේ නැතුව, වැහෙන්නේ නැතුව ආදීන රසාව කියන්නේ ඒ ඒ ඒ කාමයන්ගේ Tamanට සියුම් හරි තණ්හාවක් තිරුණා නම් ඒවා නිරන්තරයෙන්ම ආදීනව දකිමින් මේවායින් මිදෙන්න සිද්ධ වෙනවා කියන හැඟීමෙන් සසර දුකෙන් නිදහස් වීමේට උපකාරක ධර්ම විදියට ඒවා භාවිතා කරමින් ওই ජීවිතය අරගෙන ගියොත් සුගතිකට යන්න පුළුවන් කියනවා. හැබැයි දැඩි තණ්හාවෙන් මත් වෙලා ඒවයි බැහැගෙන එහෙම ආදීනව දකින්න තුන සදාකාලිකවටම ලැබිච්ච දේවල් කියලා එහෙම ගමනක් ගියොත් නැති වර්ධිනවා. එතකොට බලන්න මෙතන බුදුරජාණන් වහන්සේගෙන් ගිහි බන්ධන ගිහි සංයෝජන අත්නොහැර මරණින් පසු දුක් කෙලවර කළ අයෙක් ඇත්තේද කියලා ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙමයි නන්නේ. හැබැයි ගිහි බන්ධන අත්මහැර මරණින් සුගතියට මරණින් පසු සුගතියට ගියා නම් ඉන්නවා. පිරිණිවීමටපත් උනා නම් නැහැ. නමුත් සුගතියට ගියාය ඉන්නවා. ඒ සුගතියට යන්නේ කොහොමද කියලා අපිට රාසිකින සූත්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ රාසිකින සූත්‍රය උගන්වනවා බුදුරජාණන් වහන්සේ ගෘහපතියන්ට අන්නර විදියට නුවණින් තණ්හාවෙන් ගැට ගැහෙන්නේ නැතුව ආදීනව දකිමින් භාවිතා කරන්න කියලා. ඉතින් අන්න ඒ වගේ තේවිජ්ජ වච්ච ගෝත්‍රයේ තුල අන්න එහෙම බොහොම වටින ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් එහෙම ගලප ගන්න පුළුවන් හොඳ ලස්සන දහම් කතාවක් විස්තර කරනවා. ඊළඟට අපි බලමු පින්නත් අග්ගි වච්චගොත සූත්‍රයේ දෙවෙනි සූත්‍රය. මේ සූත්‍රය තුල විග්‍රහ වෙන්නේ පින්නත් මේ දැන් අපි කවුරු සෝතාපන්න වෙන්න කැමති අය. කියන්නේ අපි සාමාන්‍යයෙන් සසර දුකෙන් නිදහස් වෙන්න කැමති බොහෝ අය. ඉතින් මේ සසර දුකෙන් නිදහස් වීමේ පළවෙනිම පියවර තමයි සෝතාපන්න ස්වභාවය. සෝතාපන්න ශ්‍රාවකත්වයටපත් වීම. එතකොට සෝතාපන්න වෙනකොට අපි දන්නවා දිට්ඨිය කියන එක ප්‍රහාණය වෙනවා. වැරදි දෘෂ්ටිය කියන එක ප්‍රහාණය වෙනවා. මේ සක්කාය දෘෂ්ටි ඇතුළු සාසුද දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි ආදී මේ සියලුම වැරදියට දක්නා වැරදියට අදහස් ඇති වෙන වැරදි අදහස් ඇති වෙන ඒ දෘෂ්ටි ප්‍රහාණයක් වෙනවා සෝතාපන්න ශ්‍රාවකත්වයේ තුන. මේ අග්ගි වච්චගත සූත්‍රයේදී මෙන්න මේ දෘෂ්ටියේ තියෙන ආදීනව ටිකක් මතු කරලා තියෙනවා. මේ දෘෂ්ටියේ තියෙන ආදීනව වගේක් මතු කරලා තියෙනවා. දැන් ඉස්සෙල්ලාම මේකට හේතු වෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් මේ වච්චගොත්ත පිරිවැජියම දවසක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ලෝකය සාස්වතය කියන දෘෂ්ටිය ඔබ වහන්සේට තියෙනවද? ලෝකේ සාස්වතය කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් එහෙම තියෙනවද කියලා බන්නේ. එහෙම දෘෂ්ටියක් තියෙනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එහෙම නැහැ. භාගතුන් වහන්සේ ඔබ වහන්සේට අසාස්වතය කියන දෘෂ්ටිය තියෙනවද? ඒ කියන්නේ මරණින් මතු උප්පත්තියක් නැහැ කියලා එහෙම අදහසක් තියෙනවද? නෑ එහෙමත් නෑ. ලෝකයේ අන්තවත්ති කියන අදහසක් එහෙම භාගකට තියෙනවද? ඒ කියන්නේ ලෝකයේ කෙලවරක් තියෙනවා කියලා. නෑ එහෙමත් නෑ කියනවා. එහෙනම් ඔබ වහන්සේට ලෝකේ අනන්තවත් කියලා අදහසක් තියෙනවද? ඒ කියන්නේ මේකේ කෙලවරක් නෑ කියලා ඔබ වහන්සේට අදහසක් තියෙනවද? එහෙමත් නෑ. සත්‍යය මරණින් මතු උපදී කියලා අදහසක් තියෙනවද? එහෙමත් නෑ. සත්‍යය මරණින් මතු උපදින්නේ නෑ කියලා අදහසක් තියෙනවද? එහෙමත් නෑ. එහෙනම් කොහොමද අසද්ධාන තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම සියලු දෘෂ්ටි සියලු අදහස් ප්‍රහාණය කරපු කෙනෙක්. සත්‍යයා මරණින් මතු උපදිනවා කියලා දෘෂ්ටියකුත් නැහැ මරණින් මතු උපදින්නේ නැහැ කියලා දෘෂ්ටියකුත් නැහැ මේ ලෝකේ කිසිම දෘෂ්ටියක් බුදුරජාණන් වහන්සේගේ චිත්ත චිත්ත સંතානේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ දෘෂ්ටි ප්‍රහාණය කරලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ වච්චගොත්තට මේ දෘෂ්ටිය කියලා කියන්නේ බොහෝම ආදීනව සහගත එකක්. මේ දෘෂ්ටි ප්‍රහාණය ප්‍රහාණය වීම කියන එක සිදුවෙන්න නම් සිදුවන්න නම් මේ දෘෂ්ටියේ තියෙන ආදීනව දකින්න ඕනේ. සඳහන් කරනවා මේ ඕනෑම දෘෂ්ටියක් උපාදානය වුණාට පස්සේ ඒ උපාදානය වීමත් එක්ක මොකද වෙන්නේ පින්නත්ටි උපාදානයේ හේතුල භවයේ සකස් වෙනවා භවයේ හේතුල ජාති සකස් වෙනවා ජාතියේ හේතුල ජරා ව්‍යාධි මරණ සකස් වෙනවා ඊළඟ මේ දෘෂ්ටි ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ ඒ දෘෂ්ටිය ඒ තමන්ගේ ගත්ත දෘෂ්ටියම තමයි හරි කියන සංකල්පය ඇති කරගන්නට ලොකු වැයමක් දරනවා ඒ පිළිබඳව තර්ක කරනවා ඊට පස්සේ කලහ ඇති වෙනවා ඊළඟට මේ දෘෂ්ටිය ඇති වුණාට පස්සේ ඒ දෘෂ්ටිය නිසා තැවිලි දැවිලියක් තියෙනවා අකුසලයක් නිසා. ඉතින් මේ වගේ දෘෂ්ටිය ලොකු ආදීනව වගේක් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය කිසිම දෘෂ්ටියකට වැටෙන්නේ නැතුව මේ රූපයයි මේ රූපයේ හට ගැනීමයි මේ රූපේ නැතිවීමයි මේ වේදනාවයි මේ වේදනාවේ හට ගැනීමයි මේ වේදනාවේ නැතිවීමයි මේ සංඥාවයි මේ සංකාරයයි මේ විඥානයයි මේ මේ මේවායේ හට ගැනීමයි මේවායේ නැතිවීමයි කියන අන්නේ හේතුඵල ධහම බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා මේ කිසිම ලෝකය සාස්වතයි කියන දෘෂ්ටියක්වත් ලෝකය කියන්නේ පංචස්කන්ධය කියන එක මේ පංචස්කන්ධ ලෝකය අසාස්වතයි කියලා හරි පංචස්කන්ධ ලෝකය අනන්තවත් හරි පංචස්කන්ධ ලෝකය අන්තවත් කියලා හරි මෙහෙම කිසිම දෘෂ්ටියක් නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එවැනි කිසිම වැරදි දෘෂ්ටියක් නැහැ. මොන වගේ අදහසක්ද තියෙන්නේ? රූපයක් තියෙනවා. ඒ රූපය හටගන්නවා. ඒ රූපේ නැතිවීමක් තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පංචස්කන්ධ ධර්මයම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට හේතුඵල ධමයක් කියලා. ඒකට ඒ අග්ගි වච්චගොත්තු සූත්‍රය තුළ සඳහන් වෙන්නේ මේ සියලුම දෘෂ්ටි ප්‍රහාණය වුණ කෙනෙකුට පංචස්කන්ධ ධර්මය පිළිබඳව තියෙන අවබෝධය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දස අකුසලයේ මුල් කරගත් සූත්‍ර දේශනාවක් ඊළඟට විග්‍රහ කළ තියෙන්නේ. මහා වච්චගොත්ත සූත්‍රය. ඒත් වච්චගොත්තකම ඒ වච්චගොත්ත කියන පිරිවැජියා මුල් කරගෙනම දේශනා වෙච්ච සූත්‍රයක්. දැන් පින්නත් අපි දන්නවා අකුසලය කියන ස්වභාවය. ඇත්තටම අපි හිතලා බලන්න ඕනේ දැන් මේ ලෝකේ බණහන අපේ සමහර පින්තුන්ගේ හිතලත් අකුසල් හට ගන්නවා ඇති. තමන්ට දැනෙන්නේ නැද්ද ඒ හට ගන්න අකුසල් අතහරින්න හිත අකමැති ගතිය. සමහර අකුසල් තමන්ගේ හිතේ හටගත්තට පස්සේ තමන්ට දැනෙන්නේ නැති ඒව හිත අල්ලගෙනම ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් අපේ හිත යමක් අල්ලගෙන ඉන්නට නම් හේතුවක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි දන්න හිත කියන එක සැපය හොයාගෙන යන එකක්. සැපය හොයාගෙන යන හිත දුකක් අල්ලගෙන ජීවිත. ඇයි මේ අකුසල් හිතවල හටගත්තම රාගයක් වෙන්න පුළුවන්, දේශයක් වෙන්න පුළුවන්. මේ මොනවා හරි අකුසලයක් හටගත්තට පස්සේ ඒක ප්‍රේමයක් හරි වෙන්න පුළුවන්, ආදරයක් හරි. ඇයි හිතේ කල්ලගෙන ඉන්නේ? ඇයි ඒ හිත ඒ අකුසලයේ අතහරින්නේ නැත්තේ? ඕනෑම අකුසලයක තියෙනවා පින්නත් රසයක්. රාග හිතේ රසයක් තියෙනවා. ද්වේෂ හිතේ රසයක් තියෙනවා. ආදරය කියන හැඟීමේ රසයක් තියෙනවා. ඒ එහෙම රසයක් දැනෙන්නේ ඒ මෝහය නිසා. ඒ පුතංජන හිතට එහෙම නමුත් ඒ මෝහය නිසා හරි අකුසලයක් හටගත්තට පස්සේ අකුසලයේ තුන රසයක් තියෙනවා. ඕකට දේශනාවේ පාවිච්චි කළේ ආස්වාදය කියන වචනය. හැම අකුසලයකම ආස්වාදය තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරනවා ලෝභය අකුසලයක්. අන්න එහෙම නැවත නැවත නැවත නැවත යම්කිසි ලෝභය කියන හැඟීමකම යම්කිසි විදියකට හිත රස විඳින රස විඳින ඒක රාග වශයෙන් හරි ආදරේ වශයෙන් හරි ඒක ඔස්සේම ඒක මල්ලගෙන හිටින්නෝ නම් අන්න ඒක අකුසලයක්. ඒ ලෝභයෙන් හිත මුදවගත්තොත් කුසලයක් බාටපත් වෙනවා. ඊළඟට ද්වේෂය හිත අල්ලගෙන තියෙනවා නම් ඒ ද්වේෂයේ මොනතරම් ඒකේ කුරු රසයක් කුරු රසයක් වගේ එකක් තියෙනවා. ද්වේෂයේ අර සමහර අය නෝ වෛර කර කර සතුටු වෙන්නේ. වෛර කර කර සතුටු වෙනවා. මේ ජීවිතේ එක සැරයක් හරි අත්දැකලා ඇති කියලා අපි හිතනවා පින්නදී බොහෝ අය. ඒ වෛර සමහර අය කියනවා වෛරය අතහරින්න කියලා. නමුත් හිත කැමති නෑ. නෑ මම අතහරින්නේ නෑ. මට කරපුවා මට මතකයිනේ. අන්න ඒ වර අතුලාන්තේ අර දේශය හොඳට විවිධ ගැටියක් තියෙනවා. ඉතින් තුවාලයක් කහ කහ සතුට වෙනවා වගේ නිකන් අර ඒ දේශය තුලින් රසයක් විඳිනවා. ඉතින් අන්නේ රසය විඳින දේශය අකුසලයක්. හැබැයි දේශය දුරු කළොත් ඒ කුසලයක් බාටපත් වෙනවා. ඊළඟට මෝහය අකුසලයක්. ඊළඟට මේ මෝහය දුරු කළොත් කුසලයක් බඩපත් වෙනවා. මේ වච්චගොත්ත සූත්‍රය තුල අඩංගු වෙලා තියෙන්නේ ඊළඟ සඳහන් වෙනවා ප්‍රාණඝාතය අකුසල කර්මයක්. ප්‍රාණඝාතය නිවත් වීම කුසල කර්මයක්. මේ ප්‍රාණඝාතය දෙන්නේ රසයක් තියෙන නිසා. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු තමන්ගේ අතට මధుරයක් වහනවා කියලා කාගේ අතට ඒ මధుරවා විඳින්නේ යම්කිසි රසයක් නැත්නම් ආස්වාදයක් විඳින්න. ඒ කියන්නේ බලන්න සමහර අයට මధుරවාට මధుරවා මරා ගන්න බැරුව මధుරවා ඉගිල්ල ගියොත් මොකද වෙන්නේ? දුක් ඇති වෙනවා. ඒතරම මధుරවා ඉගිල්ල යනකොට දුක ඇති වෙනවා නම් මధుරවා තැළුවා නම් ඇති වෙන්නේ මොකද්ද? සැප ඇති වෙන්නේ. ඒ ප්‍රාණඝාත කරන්නේ සතුට වෙනුවෙන්. දැන් සමහර අය වුණ වුණ එහෙම අර දබර ඇති වුණාට පස්සේ සමහර අය මුදල් ගෙවලා කියනවා අන්නර මිනිස්සේ මරන්න. ඇයි මැරුවොත් තමයි සැනසෙල්ල. ඒක බොහොම වැරදි එකක්. නමුත් අපි ඉතින් මේ ධර්මානුකූල තේරුම් ගන්න ඕන මේ වැරදි කිරීම තුළ සතුට සතුට අත්දකිනවා ලෝක සත්‍යය. ප්‍රාණඝාතය තුළ සතුට අත්දකින හෝරකම තුළ කාමීත්‍යාචාරය තුළ සතුට අත්දකිනවා. මෙන්න මේ ආශාදයේ වෙනුවෙන් මේ කාය කර්ම සිදු කළ සිදු කළත් කාය දුස්චරිත වල යෙදුණා ඒවට අනිවාර්යෙන් දුක් විපාක ලැබෙනවා. අන්න ඒ නිසා මේ ප්‍රාණඝාතය කියන අකුසල කර්මෙන් ඉවත් වීම කුසල කර්ම දුක් විපාක ලැබෙන්නේ නැහැ. සොරකම හෝ කාමීත්‍යාචාරය කියන අකුසල කර්මෙන් ඉවත් වීම සැප විපාක ලැබෙන්න හේතුවක්. ඊළඟට දේශනා කරනවා මනෝ කර්මය කියන්නේ මුසාබස් කීම, කේලම් කීම, පරුස වචන කීම, ප්‍රලාප කතා කිරීම අකුසලයක්. ඒවෙන් අත්මිදුණු කුසලයක්. ඊළඟට දේශනා කරන මනෝකරම. යම් කිසි කෙනෙක් අන්සතු වස්තු වලට ආස කරනවා නම් අන්සතු වස්තු තමා සතු කරගන්න හිතනවා නම් සමහර දේවල් දැක්කම සමහර ශරීර දැක්කම සමහර ආදරයන් දැක්කම සමහර අයට හිතන අනේ ඒ ආදරය මගේ වෙනවා අනේ ඒ කෙනා මගේ වෙනවා අනේ ඒ අපි තු ජංගම දුර්ගතනක් කියලා අනේ ඒ වගේ ෆෝන් එකක් මගේ වුණොත් ඒ ඒ වගේ වාහනයක් මටම තිබ්බොත් ඒ කියන්නේ සමහර අයට ඇති වෙනවා ලෝභය අභිභවාගිය අන්සතු වස්තු අන්සතු දේවල් අන්සතු ආදරය ආදී මගේ කර ගැනීමේ දැඩි හැඟීමක් සමහර අයට ඕක හරියට හට ගන්නවා ඒක නිසා අවිද්‍යාව කියලා ඒක අකුසලයක් ඒක ඒක යම් කිසි කෙනෙක් දුරු කළොත් අවිද්‍යාවෙන් ඉවත් වුණොත් ඒක කුසලයක් වෙනවා ඊළඟට ව්‍යාපාදය කියන්නේ අන් අය වෙනසෙන්න ඕනේ කියන ව්‍යාපාදය මෙතනදී කතා කරන්නේ ඒක දුක් විපාක ලබා දෙනවා ඒ ඒ ව්‍යාපාදයෙන් ඉවත් වීම සැප විපාකයක්. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දුකක්. ඒක අකුසලයක්. ඒකෙන් ඉවත් වුණොත් සම්මාදිට්ඨිය දිට්ඨියටපත් වුණොත් ඒක කුසලයක්. ඉතින් මේ විදිහට මේ වච්චගොත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ දස අකුසලයේ පිළිබඳ විශේෂම විස්තර කරලා ඊළඟ විශේෂම සඳහන් කරලා තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ අනාගාමී අය කොතරම් ඉන්නවද ඊළඟට සකෘදාගාමී අය කොතරම් ඉන්නවද කියන්නේ බුද්ධ ශාසනය කොතරම්නම් මාර්ගඵල උත්තමයන් වහන්සේලාගෙන් පිරිච්ච එකක්ද කියලා මේ වච්ච වච්ච ගොත් එක්ක කතා කරන අවස්ථාවක් තමයි මේ සූත්‍රය තුල ඉදිරියේදී තව සඳහන් වෙලා තියෙන්නේ. අපි පිළිතුන්ට ඉදිරියේදී ඒ දේශන අහන්න පුළුවන්. අපි කෙටියෙන් මේ සිහිපත් කරන්න. ඊළඟට තියෙනවා දීඝ නක සූත්‍රය. දීගණක සූත්‍රය තුල සඳහන් වෙන්නේ අපේ සාරිපුත්යන් වහන්සේ සහ ඊළඟට දීගණක පෙරවැගියාට ලොකු වෙනස්කමක් කරපු සූත්‍රයක් මේක. සාරිපුත්යන් වහන්සේ සෝතාපන්න වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ පිළිවෙත් පුරන අතරේ දීගණක කියන පිරිවැජියා මේ සාරිපුත්යන් වහන්සේගේ ඥාති පුත්‍රයෙක්. බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ඇවිල්ලා Taman මේ ලෝකේ කිසියම් දෘෂ්ටියක් පිළිගන්නේ නැහැ කියලා අදහසක් ඉදිරිපත් කළා. ඒ අදහස ඔස්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවකට තුල් වෙනවා. අන්න ඒ වෙලාවේ මේ සාකච්ඡාව තුළ තියෙනවා නාම රූප විදර්ශනාව. ඒ කියන්නේ කය විදර්ශනාට අරගෙන තියෙනවා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ වශයෙන් ඊළඟට වේදනා ස්කන්ධ අරගෙන තියෙනවා අනිච්චා සංකත පරිසමුප්පන්නා කියලා මෙන්න මේ විදර්ශනාත්මක මේ සාකච්ඡාව අවසාන වෙද්දී දීගණක පිරිවැකියා සෝතාපන්න වෙනවා සෝතාපන්න වෙලා හිටපු සාරිපුත්යන් වහන්සේ අරිහත්ත්වයටපත් වෙනවා එතකොට ධර්ම දේශනාවක් තුලින් යම් කිසි කෙනෙක් අවබෝධයකටපත් වෙන්න පුළුවන් කියන සංකල්පයක් අපිට මෙතනින් දැනගන්න පුළුවන් දැන් සෝතාපන්න වෙලා හිටපු සාරිපුත්යන් වහන්සේ රහත් වුණා මේ දේශනාව අවසානයේදී ඊළඟට උච්ඡේද දෘෂ්ටිය සමාදම් වෙලා හිටපු දීගණක කියන පිරිවැජිය සෝතපන්න වුණා. මේ ධර්ම සාකච්ඡාව තුළදී. එතකොට එතනින් ඔප්පු වෙනවා ධර්ම සාකච්ඡා තුළදී ධර්ම දේශනා තුළදී සෝතාපන්න වෙන්නත් පුළුවන්, රහත් වෙන්නත් පුළුවන්. එහෙනම් සකෘදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන් කියන කාය අහන දෙයක් නෑ. හැබැයි එහෙම කියලා අපි භාවනා එහෙම නොකර හිටියොත් මොකද වෙන්නේ? දැන් මේ දීඝනක පිරිවැජියා සාරිපුත්යන් වහන්සේ එහෙම ඒ ජීවිතෙත් එහෙම විශේෂයෙන්ම මේ සාරිපුත්යන් වහන්සේ සෝතාපන්න වුණාට පස්සේ පිළිවෙත තුල හිටියා ඊළඟට සංසාර ගමනේ මේ දෙන්න මේ උතුමන් වහන්සේලා දෙනමම සසර ජීවිතේ හොඳට ප්‍රතිපත්තියෙන් පුරාගෙන ආපු අය. ඒ නිසා අපි මේවා වාසියට ගන්න හොඳ නෑ කවදාවත්. අනේ එහෙනම් බනහල නිවන් දකින්න පුළුවන් මොකටද භාවනා කරන්න කියලා අපි ඒ වගේ පහත් අත්‍යකට වැටෙන්න හොඳ නෑ. තථාගතයන් වහන්සේ අපට අනුශාසනා කරලා තියෙන්නේ ආරෂ්ඨාංග මාර්ගය ගත්තත් සම්මා සතිය වඩන්න කාය වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනා වඩන්න ඊළඟට සම්මා සමාධිය ධ්‍යාන වඩන්න මේ බුදුන් වහන්සේගේ අනුශාසනාව නමුත් අන්නේ විදිහට හොඳට සමතිපස්සනා වඩලේ තියෙන කෙනෙක් සතර ගමනේදී හරි ධර්ම ශ්‍රවණයකදී ධර්ම සාකච්ඡාවකදී අවබෝධයකටපත් වෙන්න පුළුවන් කියලා මේ දීඝනක සූත්‍රයෙන් අපට ඔප්පු කරගන්න පුළුවන්. ඊළඟට දේශනාවක් තියෙනවා පිළිදි මාගන්ධීය සූත්‍රය කියලා. මේක පස්වෙනි සූත්‍ර ධර්මයේ පිරිවැජි වර්ගයේ තියෙන. මේ සූත්‍රයේ තුල සඳහන් වෙනවා පින්වත්නි මේ හරිම ලස්සන උපමාවක්. මේක අපේ හිතේ තියාගන්න වටින උපමාවක්. මේ කාමයන්ගෙන් ලබන සැපය පිළිබඳව. කාම සුඛය කියලා අපි කියන්නේ. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පහසකාම කියන මෙන්න මේ කාමයන් තුලින් අපි ලබන සැපයට කියනවා කාම සුඛය කියලා. ඒ කාම සුඛය බුදුරජාණන් වහන්සේ හරිම පහත් මේ උපමාවකට සමාන කරනවා. ලැජ්ජ හිතනේ උපමාව ඇහුවට පස්සේ. බුදුරජාණන් වහන්සේ මේ මාගන්ධී කියන බමුණට තමයි මේ කතාව කියන්නේ. මොන යම්කිසි පුරුෂයෙක් ඉන්නවා කින්නත් මේ කුෂ්ඨ රෝගයක් තියෙනවා. මේ කුෂ්ඨ රෝගය හොඳටම නරක් වෙලා මේක සැරව ගලනවා මේක බොහෝ නරක තත්ත්වයකටපත් වෙච්ච කුෂ්ඨය. ඔය ඒ කාලේ තිබුණා තියෙනවා ඔහොම කුෂ්ඨ රෝග ඇති වුණාට පස්සේ මේ ගිනි ගිනි අඟුරු කබලක් ගන්නවා. ගිනි අඟුරු කබලක් අරගෙන කුෂ්ඨය තියෙන ප්‍රදේශයේ ඒ ගිනි අඟුරු කබලට ලං කරනවා. එන සාමාන්‍ය රස්නේ දැනෙන මට්ටමට ලං කරනවා. එතකොට සැපයක් ඇති වෙනවා. ඒකට කියන කුෂ්ඨ රෝග ගින්නෙන් පවනවා කියලා. එතකොට එහෙම ගිනි කබලකට මේ කුෂ්ඨ රෝගයක් තියෙන කෙනේ Tamange කකුලක නම් තියෙන්නේ කකුල ලං කරාට පස්සේ සැපයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාම සැපය, කාම සුඛය අන්න ඒ වගේ සැපයක් කියනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඔන්න යම් කිසි කෙනෙක් මේ උතුම් බුද්ධ ශාසනය තුල මේ කාමයන් තුලින් අත්දකින සැපේට විතරක් හිරවලින් නැතුව මේ තහා තියෙන සැපයක් තියනවද කියලා බලලා ධානා සැපය ගැන දැනගෙන මෙයා ධානා සැපයකට උත්සාහ කරනවා ඒ කියන්නේ අපි අපි සාමාන්‍ය ලෝකයා දැනගෙන තියෙන නැත්තම් සාමාන්‍ය ලෝකයට දැනෙලා තියෙන සැපේනේ ඔය කාම සැපය කියන්නේ ඒකට කුෂ්ඨේ තව තව විදිහේ සුවයක් වගේ කෙනෙකුට අහන්න ලැබෙන ධානා සුව ගැන ඒක දිව්‍ය කාමයේ අභිභාගයේ සුවයක්නේ ධාන සුවය කියන්නේ. අන්නේ ධාන සුවය ගැන අහගන්න ලැබිලා මෙයා ඒ ධාන සුවේ අත්දකින්නට අවශ්‍ය වෙරවිරිය වඩලා ධාන සුඛයකට එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ධාන සුඛයට ආපු කෙනාට ඊට පස්සේ කම් සැප දැනෙන හැටි. දැන් ඉස්සෙල්ලා සඳහන් කරානේ අර කුෂ්ඨ රෝගයක් තියෙන කෙනා කුෂ්ඨේ රත් කර කර සැප විඳිනවා කියලා, සුවයක් ලබනවා කියලා. බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ කුෂ්ඨ රෝගේ හොඳටම හොඳ වෙනවා. දැන් මෙයාගේ කුෂ්ඨ රෝගේ නිත්තාවට හොඳ වුණා. මේ කුෂ්ඨ රෝගේ නිත්තාවට හොඳුනාට පස්සේ මෙයාට දැන් සැපයක් තියෙනද නැද්ද? මෙයාට හරිය නිදහසක් තියෙනවා. මෙයා දවසක් ගමනක් යනවා. මෙයා දවසක් ගමනක් යද්දී මෙයා දකිනවා Taman ඉස්සෙල්ල කලා වගේම Taman ඉස්සර කලා වගේම කුෂ්ඨයක් ගිනි කබලකින් තව තව ඉන පුද්ගලයෙක්. බුදුරජාණන් වහන්සේ මාගන්ධිය වමුණගෙන් අහනවා දැන් මෙයාට අරක දකිද්දි ආස හිතේට ඉස්සර වගේ කුෂ්ඨයක් හදාගෙන තව තව ඉන්න තිබ්බනම් කියලා. අනේ නෑ ස්වාමීනි එහෙම අදහසක් එන්නේ නෑ. පිළිතුර තේරෙනවා දැන් කුෂ්ඨයක් තව තව ඉඳලා ඒ කුෂ්ඨි කොහොමද හොඳ කරගත්තා. හොඳ කරගෙන කාලයක් මෙයා හොඳින් ජීවිතය ගත කරලා හම්බෙන් දකිනවා මෙයා කරපු වැඩේ වෙන කෙනෙක් කර කර ඉන්නවා. කුෂ්ඨයක් ඇදලා තව තව ඉන්නවා. දැන් මෙයාට ඕක ගැන ආසාවක් එන්නේ නෑනේ. අන්න ඒ වගේ කියනවා පින්නදී ධානා සුඛයකට ගියපු කෙනාට කාම සැප දැනෙන්නේ. අර කාම සැප විඳීම අර කුෂ්ඨේ තව තව ඉන්නවා වගේ. ධානයේකට ගියා කියන කුෂ්ඨේ හොඳ වුණා වගේ. ඒ කුෂ්ඨේ හොඳ වුණ කෙනා කවදාවත් අර වගේ කුෂ්ඨයකින් කුෂ්ඨයක් ඇති කරගන්න උත්සාහ කරයිද? අර වගේ කුෂ්ඨයකින් විඳීමකට ආස උපදෙයිද? අපි තේරුම් ගන්න ඕන පින්නත් අපි මේ මේ ලාමක රූපයක් දිහා බලලා සද්දයක් දිහා බලලා ගන්ධයක් දිහා බලලා රසයක් දිහා බලලා මොකක් හරි පහසක් ලැබලා කෙනෙක්ගේ ආදරයක් හරි ලැබලා අපි ලබන්නේ හරියම ලාමක හීන දීන වින්දනයක්. එහෙමම දකින්න ඕන. කාම සුඛාලේ කාම යෝගයේ බුදුරජාණන් වහන්සේ දුන්න සහතිකය මොකද්ද? හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒක හරියම හීනයි කම්සුවේ හීනයි. හරි ග්‍රාම්‍ය එක පහත්. පෞතුජ්ජනක එක පෘථග්ජනය විසින් කරගන්න දෙයක්. ලාමක පෘථග්ජනයන්ගේ වැඩක්. අනරියෝ ආර්යයන් වහන්සේලා එය පස්සේ යන්නේ නැහැ එහෙම. අනත්ත සංයුන කිසිම අර්ථයක් නැහැ. ජීවිතේට අර්ථවත් භාවයක් එකතු කළ දෙන්නේ නැහැ. එතකොට අපි අපේ ජීවිතයේ ඒක එහෙමම අවබෝධ කරගන්න ඕනේ. කාමයන්ට අගයක් දෙන්න එපා. කාම වස්තු වලින් ලැබෙන සුවයට අගයක් දෙන්න එපා. ඒකට කුෂ්ඨයේ ගිනි කබල ළඟ තියාගෙන රත් කොන්න වගේ දකින්න. බලන්න දාලා තියෙන පහත ඒක. බුදුරජාණන් වහන්සේ මෛතුන සේවනයේ දුන්න සහතිකේ මොකද්ද? අසුචි සැපය. අපි දැනගන්න ඕනේ හින්දා මේ කියන්නේ පින්නත්. අපි සංසාර ජීවිතේම ওই ලාමක රූපකාම, ශබ්දකාම ආදී ඕවාට හිර වෙලා ඕව අස්සෙම ගුලි ගහිලා ලිඳ ඇතුළේ ඉන්න මැඩිය වගේ තමයි සසර ගමන අපි යන්නේ. ලිඳ ඇතුළේ ඉන්න මැඩියටත් ඒක ඇතුළේ තියෙන දේවල් ගැන අවබෝධය මිසක් මේ ලිඳෙන් එළියේ අවට පරිසරයේ තියෙන සුන්දරත්වය ගැන කිසිම අවබෝධයක් නැහැ. සම්මා සම්බුදු වරයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා අපට කියා දෙනවා ඔය කම් සැප කියන ඔය අඳුරු ගුහාව ඇතුලේ තියෙන සුවය වගේ නෙවෙයි. ඔය ළිඳෙන් ගොඩ එන්න අන්න තියෙනවා ධ්‍යාන සැප. ඒ ධ්‍යාන සැප දෙවියන්ගේ දිව්‍ය කාමයේනොත් අභිභවාගිය එකක්. මනුෂ්‍ය කාමුණක් දිව්‍ය කාමුණක් දෙකම ඉතින් අර කුෂ්ඨ තව තව මේ විඳින වගේ තමයි. එයා පහත් කොටම දකින්න පින්නා කියලා. අගයක් නම් දෙන්න එපා. අගයක් දෙනවා කියන්නේම වටිනාකමක් දෙනවා කියන්නේම ඔබ සතුටින් පිළිගන්නවා කියන එක. ඒකම සසර ගමනට හේතුවක් වෙනවා. පහත් දේ පහත් කොටම දකින්න. Taman මේ පැත්තට ඇදිලා යනවනා ඉතින් සංසාර දෝෂෙට කරන්න දෙයක් නැහැ. හැබැයි දැනගෙන යන්න. මේ උසස් සැපයක් විඳින්න යනවා කියලා අනේ ආගේ ආදරේ හරි උසස් ඒ සැපේ මන් විඳිනවා කියලා එහෙමනම් හිතන්න එපා. හිතන්න මගේ ශාස්ත්‍රුන් වහන්සේ කුෂ්ඨයක් තව තව ලබන සැපේකට සමාන කරපු එකක් තමයි මම මේ විඳින්නේ ආදරේ කියලා. දැනගෙන කරන්න. ඉතින් කරන්න දෙයක් නැහැ. Taman ඒ පැත්තට ඇදලා යනවා නම් Tamanගේ අකුසලයේ හින්දා කරන්න දෙයක් නැහැ. හැබැයි ඒකට අගයක් දීලා ඒක විඳින්න යන්න එපා. ඕවයින් අයින් වෙන එකම හොඳ. නමුත් සංසාර දෝෂයට ඇදලා යනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ දුන්න සහතිකයක් තියෙනවනේ. ඒ සහතිකේ මතක් කරගන්න. ඒ ඒ ඒ ඒ සහතිකේ මතක් කර ගැනීම ඉදිරියේදී අපිට ඕවෙන් ගැලවෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේ මාගන්ධිය සූත්‍රය අන්න එහෙම විස්තරයක් තියෙන්නේ. වෙනත් ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ සන්දක සූත්‍රය. ඒක හයවෙනි සූත්‍රය. ඒ සන්දක සූත්‍රයේදී පින්නාති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භ්‍රාමචාරික වාසයන් හතරක් සහ අබ්‍රාහ්මචාරික අබ්‍රාහ්මචාරික වාසයන් හතරක් සහ සැනසීමක් නැති Brahmචරික වාක්‍යයන් හතරක් සහ ඊළඟට සැනසීමක් ලැබෙන Brahmචරික වාසය පිළිබඳව. අබ්‍රහ්මචරික වාසයන් හතරක් ගැනත් සැනසීමක් නැති Brahmචරික වාසයන් හතරක් ගැනත් සැනසීම ලැබෙන මේ ශාසනික Brahmචරියාව ගැනත් උගන්වන්නේ සන්දක කියන සූත්‍රයේදී සන්දක කියන පිළිවෙතියට. ඉතින් ඊළඟට තියෙනවා පින්නන්ති අපිට සාකච්ඡා කරන්න මහා සකුළුදායි සූත්‍රය. මෙන්න මේ සූත්‍රය සතාගතයන් වහන්සේ ගැන මහා ශ්‍රද්ධාවක් උපදවා ගන්න හේතුන සූත්‍රයක්. දැන් පින්නන්ති අපේ ජීවිතවල අපිට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන පැහැදීමක් තියෙනවානේ. මේ සූත්‍රය හදාරද්දී අපිට දැනගන්න පුළුවන් අපි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන විදියටමද මේ පැහැදිලෙන්නේ කියලා. මේ බුදුරජාණන් වහන්සේ දැන් අවබෝධයකට හේතුන පැහැදීමක් පිළිබඳව බුදුරජාණන් වහන්සේට අවබෝධය තිබ්බනේ. අපට කොහොම පැහැදීමක් ඇති වෙන්න ඕන කියලා තථාගතයන් වහන්සේ ගැන. මේ සූත්‍රය හදාරද්දී පින්නතුන්ටම දැනේ අද කෙටියෙන් මතක් කරනවා අපි පින්නතුන්ටම දැනේ අනේ ඒ ශ්‍රද්ධා මාතුර තියෙනවා කියලා. මේ සූත්‍රයට හේතුනේ සකුළුදායි කියන පිරිවැජියා. දවසක් සකුළුදායි කියන පිරිවැජියා බුදුරජාණන් වහන්සේ හමු වෙනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ශාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට ඔබ වහන්සේගේ ශ්‍රාවකව ගරු කරනවා සත්කාර කරනවා මම දන්නවා ඇයි කියලා මේ සකුළුදාය පිළිවෙලේ කියනවා මම දන්නවා ඇයි ශ්‍රාවකව ඔබ වහන්සේට ගරු කරන්නේ සත්කාර කරන්නේ කාරණා පහක් හින්දා තමයි ඔබ වහන්සේට ඔබ වහන්සේගේ ශ්‍රාවකව ගරු කරන්නේ බුදුරජාණන් වහන්සේ විමසනවා එහෙනම් කියන්න බලන්න මොනවද ඒ කාරණා කියලා එතකොට සඳහන් කරන ස්වාමීනි ඔබ වහන්සේ ආහාර අල්පයයි ගන්නෙ. ඒ නිසා තමයි ශ්‍රාවකයෝ පැහැදිලිවම ඔබ වහන්සේට ගරු කරන්නේ ඒකයි. ඊළඟ සඳහන් කරන ස්වාමීනි ඔබ වහන්සේ ලැබෙන චීවරයකින් ජීවිතේ පවත්නවා. ඒකයි ශ්‍රාවකයෝ පැහැදිලින්නේ. ඊළඟ සඳහන් ඔබ වහන්සේ හැමදාම පින්ඳ පාතේ වඩිනවා. ඒකයි ශ්‍රාවකයෝ පැහැදිලින්නේ. ඊළඟ සඳහන් කරන ඔබ වහන්සේ ලැබෙන සැලසුමක තමයි වැඩ වාසය කරන්නේ. ඒකයි ශ්‍රාවකයෝ පැහැදිලින්නේ. ඊළඟ සඳහන් කරන ස්වාමීනි ඔබ වහන්සේ උපදි විවේකයට එහෙම නැත්නම් කායි විවේකයට හුදකලාවට කැමති ඒකයි ශ්‍රාවකයෝ පැහැදිලිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මොකද සඳහන් කරන්නේ? සකුළුදායි මගේ ශාසනයේ ඉන්නවා බෙලි ගෙඩියක් තරම් ආහාර ගන්න ශ්‍රාවකයෝ. බෙලි ගෙඩි භාගයක් වගේ ආහාර ගන්න ශ්‍රාවකයෝත් ඉන්නවා. හැබැයි මම නම් සමහර දවස්වලට සමහර කාලවලට මගේ පාත්‍රයේ මුවවිට දක්වාම මුවවිට ආසන්න වෙනකම්ම දාණේ අරගෙන වළඳනවා. එතකොට දැන් මගේ ශ්‍රාවකයෝ මම අල්පාහාර ගන්නවා කියලා පැහැදෙනවා නම් ලොකු ගැටලුවක් වෙනවනේ එතකොට. මොකද සමහර කාලවලට මටත් වඩා අල්පාහාර ගන්න ස්වාමීන් වහන්සේලා, ශිෂ්‍යයන් වහන්සේලා, ශ්‍රාවකයෝ මේ ශාසනයේ ඉන්නවානේ. ඊළඟට ඔබ සඳහන් කරනවා ලැබෙන චීවරයකින් ඔබ වහන්සේ අපෙනවා කියලා. සමහර අවස්ථාවල ගෘහපතියෝ පූජා කරන චීවරක් මම බාර ගන්නවා. හැබැයි සකුළුදායි මගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා පාංශු කුණ සිවුරු විතරමයි පාවිච්චි කරන්නේ. එතකොට මම ලැබෙන චීවරයකින් විතරක් සෑහීමකටපත් වෙනවා කියලා යම්කිසි ශ්‍රාවකෙක් පැහැදෙනවා නම් අර පාංශු කුණ දරන ශ්‍රාවකයෝ එතකොට මොකද වෙන්නේ? ඊළඟ සඳහන් කරනවා ඔබ සඳහන් කරනවා මම පින්ඳ පාතෙම වළඳිනවා වළඳනවා කියලා. එහෙම නෑ. මම සමහර නිමන්ත්‍රණ එහෙම නැත්නම් සමහර ආරාධනා පිළිගන්නවා. ආරාධනා පිළි අරගෙන රජ ගෙවල් වලට ගිහිල්ලා දානේ වළඳනවා. හැබැයි මගේ සමහර ශ්‍රාවකයන්ව පින්ඳ පාති කංගියම සමාදම් වෙලා. ගෙයින් ගේට පිළිවිසිඟා යෑම විතරමයි. ඊළඟ සඳහන් කරනවා ඔබ කියනවා මම මේ කාය හුදකලාවට මේ බොහෝ කැමති කෙනෙක් කියලා. කාය හුදකලාවෙ ඉන්න කෙනෙක් කියලා. එහෙම හිතන්න එපා. මම සමහර අවස්ථාවල සිවණක් පිරිසම වැඩි කරගෙන ඉන්නවා. වෙලාවට රජවරු ඇමතිවරුත් වැඩි කරගෙන ඉන්නවා. හැබැයි මගේ සමහර ශ්‍රාවකින් ඈත දුර සෙනසුන් වල දවස් 15කට සැරයක් නැත්තම් අඩමසකට වරක් සිද්ධ කරන පොහොය විනය කර්මයකට විතරයි එකතු වෙන්නේ. එතකම්ම තනියම හුදකලා ජීවත් වෙන්නේ. එතකොට ওই කාරණාවලින් ශ්‍රාවකයෝ මට පැහැදෙනවා කියන එක පිළිගන්න බෑ. එහෙනම් මොනවා හින්දාද ඔබ වහන්සේට පැහැදෙන්නේ? අන්න සඳහන් කරනවා. මා තුළ උතුම් සීලයක් තියෙනවා කියන සීල සම්පත්තියක් තියෙනවා කියන අදහසින් තමයි ශ්‍රාවකයෝ පැහැදෙන්නේ. මා තුළ සර්වඥතා ඥාණය තියෙනවා කියන අදහසින් තමයි ශ්‍රාවකයෝ පැහැදෙන්නේ. බලන්න අපිත් පැහැදලා ඉන්නේ එහෙමනේ. ඊළඟට මා තුළ ඇති අධි ප්‍රඥාව නිසා ශ්‍රාවකයෝ මා කෙරේ පැහැදලා ඉන්නවා. ඊළඟට ඕනෑම ශ්‍රාවකේ දුකක් කියාගෙන ආවොත් දුකෙන් පීඩිත වෙලා ඒ දුක දුරු කරන්න මම ධර්මයේ දේශනා කරනවා. ඒ දුක්වලට හේතුව මම දේශනා කරනවා. ඒ දුකට හේතුව නැති කිරීම දේශනා කරනවා. නැති කිරීමේ මාර්ගය දේශනා කරනවා. ඒ නිසා ශ්‍රාවකයෝ මට ගරු කරනවා, සත්කාර කරනවා. ඊළඟට මම ශ්‍රාවකයන්ට විවිධ මාර්ගෝස්සේ පිළිවෙත උගන්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානෙ උගන්වලා තියෙනවා. ඒ ඔස්සේ ඉස්සරහට ගිහලා අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය මම උගන්වලා තියෙනවා. ඒ ඔස්සේ විදිහට ගිහලා අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්. සතර ඉරිදිපාද මම උගන්වලා තියෙනවා. පංච බල ධර්ම උගන්වලා තියෙනවා. සප්ත බොජ්ජංග ධර්ම උගන්වලා තියෙනවා. ඒ ඔස්සේ විදිහට ගිහිල්ලා කෙනෙකුට රහත් වෙන්න පුළුවන්. ඒ නිසයි ශ්‍රාවකයෝ මට පැහැදිලි ඉන්නේ. ඊළඟට සඳහන් කරනවා අෂ්ට විමෝක්ෂ ගැන මම උගන්වලා තියෙනවා. ආර අෂ්ටාංග මාර්ගය ගැන උගන්වලා තියෙනවා. අභිභායතන ගැන උගන්වලා තියෙනවා. කසින ගැන උගන්වලා තියෙනවා. ධානය ගැන උගන්වලා තියෙනවා. දිබ්බ සෝත, දිබ්බ චක්කු, චතුූපපාත ඥාන, පුබ් නිවාසානුසති ඥාන, ආදී මේ විවිධ ඥානයන්ට යන පිළිවෙත මම උගන්වලා තියෙනවා. ඒ ඔස්සේ විසරහට ගින නාම රූප විදර්ශනාවෙන් අරිහත්ත්වයට යන විදිහ මම උගන්වලා තියෙනවා. ශ්‍රාවකයෝ අපට Taman මා කෙරෙහි පැහැදිලි ඉන්නේ ශ්‍රාවකයෝ ගරු කරන්නේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නේ ඔය කාරණා නිසා මිසක් ඔබ සඳහන් කළ කාරණා නිසා නෙවෙයි. මම පින්නට අපිත් අපිත් පැහැදිලින්නේ ඒ කාරණා අනුවමද නැද්ද? බුදුරජාණන් වහන්සේ ගැන මේ සඳහන් කළ හැම කාරණාවක් නිසාම දැනගන්න අපි පැහැදිලි වෙන අපේ පැහැදීම නිවැරදි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ සකුළුදායි සූත්‍රයේ මේ විදිහට විග්‍රහ කරලා අන්තිමට මේ සකුළුදායි පිරිවැජියා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති වෙන්නටම මේ සූත්‍ර දේශනාව හේතුන හැටි විග්‍රහ කරලා තියෙන මේ සූත්‍රය ඊළඟට අටවෙනි සූත්‍රය සමන මණ්ඩිකා සූත්‍රය මේ සමන මණ්ඩිකා සූත්‍රයේ සඳහන් වෙන්නේ පංචකංග කියන වඩුවා බුදුරජාණන් වහන්සේ සමග කළ සාකච්ඡාවක් ඒ සාකච්ඡාව තුළ සඳහන් වෙන්නේ පින්වත්නි කුසල වූ කාය කර්ම කුසල වූ වාක් කර්ම සහ ආජීව පාරිශුද්ධ සීලය සහ එතනින් එහාට ගිහිල්ලා ඔය කාම සංඥා ව්‍යාපාද සංඥා ආදී අන්නේ සංකල්ප පිළිබඳව ඊළඟට චූල සකුළුදාය සූත්‍රයේ තියෙන චූල සකුළුදාය සූත්‍රයේදී ඊළඟට තියෙන වේකනස්ස සූත්‍රයේදී සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් අපි කෙටියෙන් මතක් කරන්නේ කාලය අවසන් වෙලා තියෙන නිසා ඒ වේකනස්ස කියන මේ ගුරුවරයාත් සකුළුදායි කියන ශිෂ්‍යයත් මෙන්න මේ දෙන්නම සඳහන් කරනවා මේ ආත්මය පිළිබඳ යම්කිසි විග්‍රහයක් එයාලා සඳහන් කරන පින්නන්ති රතු පාට පළසක් තියෙනවා අනේ රතු පාට පළසේ යම්කිසි වෙරළු මිනක් බැබලෙන්නේ යම්සේද අන්න එහෙම එකන මේ ආත්මය ඊළඟට සඳහන් කරනවා මරණින් මතු මේ ආත්මය මරණින් මතු මේ ආත්මය සදාකාලිකව ඒ ඒ බැබලෙන ස්වභාවයෙන් පවතිනවා කියලා අනේගේ බොහෝම වැරදි දෘෂ්ටියක් ඉදිරිපත් කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටිය කණාමැදිරි එළියකටම අරගෙන කියන්නේ නිඳා කරලා බුදුරජාණන් වහන්සේ මේ සකුළුදායි සහ වේකනස්ස කියන ඒ ගුරුවරයාත් ශිෂ්‍යයත් දහමට ගන්න ස්වභාවය මේ සූත්‍ර ධර්ම දෙකේම විස්තර කරලා තියෙනවා. ඒ සූත්‍ර ධර්ම දෙකම ටිකක් ගැඹුරුයි මේ දෘෂ්ටි පිළිබඳව කතා බහ කරන නිසා. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි පිරිවැජියන් සම්බන්ධව බුදුරජාණන් වහන්සේ සමග සිද්ධ වෙච්ච සාකච්ඡා මුල් කරගෙන විග්‍රහ කරපු සූත්‍ර ධර්ම 10 උන පරිභාජක වර්ගය හෙවත් සිංහලෙන් කිව්වොත් පිරිවැජි වර්ගය කියන. මෙන්න මේ වර්ගයේ මේ සූත්‍ර 10 තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සූත්‍ර ධර්ම 10 ඉදිරි දින 10ෙදී ගෞරවතර ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. ඉතින් ශ්‍රවණය කරන්න අද සටහන් කරගත්ත කෙටියෙන් නම් සටහන් කරගත්ත කරුණු කාරණා තියෙනවා නම් ඒ කාරණා පුළුල්ව පැයකට ආසන්න කාලයක් තුල ඒ සූත්‍ර තුනින් පිළිතුර දැනගන්න පුළුවන්. ඉතින් හැම දිනාටම ආශිර්වාද කරනවා, පුණ්‍ය ආනුමෝදනා කරනවා. මේ හැම වෑයමක්ම අපේ පින්නතුන්ට නිවැරදි ධර්මය ජීවිතයට එකතු කරගෙන මේ වේදනාකාරී දුක්ම සකස් වෙන සංසාරයෙන් නිදහස් වෙන්නට උපකාරයක් වන පිණිසමයි. බුද්ධාදී රත්නේ අනන්ත ත්‍රිවිධ රත්නත්‍රි අනන්ත ගුණානුභාවයෙන් මේ ජීවිතේ සුවපත් කරගෙන සසර ජීවිතේ සුවපත් කරගෙන ඉක්මනින්ම මේ වේදනාකාරී සසරගත ජීවිතෙන් නිදහස් වෙන උතුම් නිර්වාණයම සාක්ෂාත් කරගන්න මේ කුසලය පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති Thank you.